අවශ්‍යයි. සියලු දෙනාටම පෙරවන් කරනයි. අපි මේ වගේ නේවාතික භාවනා වැඩමුළුවක් සම්බන්ධ වෙනවා කියලා කියන්නේ ලොකු සංවිධානයක නැත්නම් අපි එක එක්කෙනෙක් පුද්ගලික වශයෙන් සහ පොදුවේ කරපු ලොකු ප්‍රයත්නක ප්‍රතිඵලයක්. ඉතින් අපි ඒක ප්‍රීම ප්‍රයෝජන ලබා ගන්න සාමූහික වගේම පුද්ගලිකව සදී පැහැදෙන්න ඕනේ. ඒකෙදී දැන් මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ එක එක්කෙනෙක් අපේ වාඩිලා ඉන්න එක එක්කෙනෙක් අපිට මේ ලැබිච්ච අවස්ථාවේ නැත්නම් මේ කියන වැඩමුළුවේ අපිට මේ වගේ අවස්ථාවක් ලැබුණාට පස්සේ අපි මේ කරන්න හදන වැඩේට අපි කිව්වත් මේ සතිය පිහිටවීම කියලා ඒක තුන් ආකාරයකට කරන්න ආධුනිකයෙකුට හෝ ප්‍රවීණ කෙනෙකුට කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා මම මේ කරන්න හදන කතාව ආධුනික අයට මතක් හඳුන්වා දීමක් තොරතුරු ලබා දීමක් වෙන අතර පළපුරුදු අයට සීකඳ වීමක් වෙයි කියලා. ඉතින් ඒ සතිය පිහිටවීම සඳහා ආධුනිකයෙකුගේ පැත්තෙන් කතා කරනකොට අපි ඉස්සල්ලාම සම්ප්‍රදාන කුලව කරන්නේ මේ විදියට වාඩි වෙලා ඉන්න වෙලාවක අපි එකට කාලින් පරියන්කය කියලා කියනවා. ඒ විදිහට පළඟ බැඳ වාඩි වෙලා ඉන්න වෙලාවක අපි කොහොමද මේ කාලය සතිය සඳහා ගත කරන්න කියලා. ඉතින් ඒක සඳහා මේ පරිසරය ලබා ගැනීම හරි වැදගත් වෙනවා. ඒක බාහිර පරිසරයේ ඊට පස්සේ අභ්‍යන්තර පරිසරයේ වශයෙන් ඉඳගෙන ඉන්න ඉරියව්ව අපි අරගන්න. අපේ ඉරියව් හතරක් තියෙනවා ප්‍රධාන වශයෙන් මේ වගේ මාතෘකාවදී කතා කරන. ඒකෙදී ආධුනිකයට මතක් කරලා දෙන්නේ මේ විදිහට වාඩි වෙලා ඉන්න ඉලාක අපි කොහොමද සතිය පිහිටවන්නේ කියලා. ඉතින් ඒ වාඩි වීම ආධුනිකයෙකු සතිය පිහිටීමට හේතු වෙන කාරණා ටිකක් තියෙනවා. මොකද අනිකුත් ඕනෙම කටයුත්තක් කරනකොට ඉරියව පැවැත්වීම ඉඳගෙන ඉන්නවට ඩිය වෙහෙසයි විශේෂයෙන්ම ඇවිදින වෙලාවෙ හිටගෙන ඉන්න වෙලාවෙ නිදාගෙන ඉන්න වෙලාවේදී ඉරියව්ව බොහෝ විට නිින්දට බර වෙනවා ඒ නිසා මේ පරියංක ඉරියව්ව ඉඳගෙන ඉන්න ඉරියව්ව මේ දෙක අතරමැද තියෙන්නේ ක්‍රියා කරන්නෙත් නැහැ. වගේම හිත නින්දට බර වෙන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා පරියන්කේදී ලැබෙන ලාභයක් විදිහට අපි තේරුම් අරගන්නවා. ආරම්භයේදී අපි හොඳ ලස්සනට සමබරව විජුව වාඩි වුණොත් ඊට පස්සේ ඉරියව්ව ඉරියව්ව විසීම නඩත්තු කරනවා. ඉතින් ඒ වගේ නඩත්තු කරන ස්වභාවයේ පවතින දෙයක් තමයි නිකන් හුඹහක හැඩේ. නැත්නම් චෛත්‍යයක හැඩේ එහෙම නැත්නම් කෘතිම හදපු පිරමීඩයක හැඩේ ඉතින් ඒ නිසා ඉඳගත්තට පස්සේ අන්නේ ඉරියව්ව තියෙනවද කියලා බලන්න ඒ කරන්නේ එකක් තමන්ගේ ශාරීරිය සැප පහසුව තබා ගැනීම අපි ඒකට කියනවා ඉඳුන් හිටුන් පහසුකම කියලා දෙක හිත අරමුණක පවත්තන්න සතුටුමත් වෙන්න ඒක උදව් වෙනවා. ඉතින් මේ විදිහට ඉරියව්ව සකස් කර ගැනීමට අපහසු නිසා, බය නිසා හුඟ දෙනෙක් භාවනා කරන්න බෑ කියනවා. මට ඉඳගෙන ඉන්න බෑ ඒ නිසා භාවනා කරන්න බෑ කියලා. නමුත් මේක මම මතක් කරන්නේ මේක අපි කරන්න හදන සතිය පිටවෙන් තුنين එකක් විතරයි. ඒ සඳහා අපි හොඳ පටල වාඩි ඒ වාඩි සඳහා අපිට කායෙන්වත් උපදෙස් අවශ්‍ය කරන්නේ මම දැන් ඉන්නේ සම්බරවද මම දැන් ඉන්නේ පට්ටලේද කියන එක ඒක අපේ ස්වභාවයේ ශරීරයේ ශරීරය දාන දෙයකට කියන බොඩි නොලෙජ් කියලා. ඒ බොඩි නොලෙජ් එකට දාලා බලන්න පටල වාඩිලා ඉන්නවා කියන්නේ. ඉතින් ඒ දේ අර තරම් සරල දෙයක් වුණත් අපි මේ භාවනාට කරන එකලාශයක් වශයෙන් කරනකොට ඒකට තාක්ෂණික කරුණු වශයෙන් කියන්න පුළුවන්. මේ පටල වාඩිලා ඉන්නවා කියලා බලන්න ලෑස්ති නම් ඔක්කොම හරිනම් ඇද්දික වහගන්න නැත්නම් අඩවන් කරන හිතෙන් පරීක්ෂා බලන්න තමන් ඉන්න ශරීරේ ආභෝග කරනවා කියලා මේකට කියනවා. Taman ඉඳගෙන ඉන්න එක හිතින් බලනවා. බලලා කිය බලනවා වම් මත අත් දකුණු අත පැත්ත සමබරද නැත්නම් පටල වාඩිලා ඉන්නවා කියන්නේ. ඒ වගේම අනවශ්‍ය විදිහට දඬු කරගන්න නැතුව අතපය සැහැල්ලුවට ලීච ස්වරූපෙන් තියනවා කියලා බලන්න. ඊට පස්සේ මේ දෙකේ අතුරු ප්‍රතිපලයක් වශයෙන් ඉඳගෙන ඉනකොට දැනෙන පහසුව තමයි අපි මෙතන භාවනාවට ගන්න අනුග්‍රහය. ඉතින් ඒ නිසා ඒ ටික පරීක්ෂා කරලා බලනකොට පටන් ගන්නකොට කෙනෙකුට එක චිත්තක්ෂණයකටවත් සම්බරව වාඩි වෙන්න බැරි නම් අඩුගාන එක චිත්තක්ෂණයකටවත් අතපය දඬු කරන්න නැතුව ඉන්න බැරි නම් අඩුගාන එක චිත්තක්ෂණයකටවත් මේ වාඩි වෙලා ඉන්න පහතුව දැනෙන්නේ නැත්නම් එයා භාවනාවට අභෞවිය කෙනෙක් නොගැලපෙන කෙනෙක් කියලා බාර කරන්න වෙනවා. ඒක නිසා යම් කෙනෙකුට තේරෙනවා නම් පොඩි වෙලාවකට මට ඉඳගත්ත ගමන්ම හරි ඉඳගත්තා ඒ සමබර භාවයේ සැහැල්ලුව ඒ වගේම දඬු කරන්නේ නැතුව ඉන්න පුළුවන් බව ඒ එහෙමනම් ඒක නම භාවනාවට සුදුසුයි. කන දුර ගමනක් යන ලෑස්ති. ඇඟ. ඉතින් මේ පළවෙනි විනාඩියේම ඒක තේරෙනවා අපට. ඉඳගත්ත ගමම නිකන් කුලක් උඩ තිබ්බා වගේ නැත්තම් පිටලලා කුඩින්ද ගත්තා වගේ නැත්නම් පොල් ගෙඩියක් කුඩින්ද ගත්තා වගේ ඉඳලා අපහසුතාවටපත් වෙනවා නම් ඒකෙන් කවදාකවත් ඉදිරියට මංගල ලකුණක් පහළ වෙන්නේ නැහැ සුබ ලකුණක් පහළ වෙන්නේ දිගටම වෙහෙස තියෙනවා. ඒ නිසා අපි ඉස්සලා දෙකක් දෙකක් පරියන් කියනකම් ওই කරදරේ ටිකක් තියෙනවා. පහු වෙනකොට හොඳට මතක තියාගන්න මේ පටන් ගන්නකොට ඉඳගෙන ඉන්න ඉරියව්වේ තියෙන පහසුව ඉඳුන් හිටුන් පහසුකම තමයි පරියන්කේ සාර්ථක වෙන බවට තියෙන ලකුණ. ඉතින් මේ විදිහට ශාරීරියේ සහයෝගය අනුග්‍රහය අරගෙන හිතින් ඒක පරීක්ෂා කරලා බලන වෙලාව ඒ මොහොත දෙවිදියකින් අගය කරන්න පුළුවන්. එකක් තමයි අපේ ජීවිතේ භාවනාවකට ආවේ නැත්නම් එහෙම මොහොතක් කවදාකවත් අපේ ශරීරය හොයලා බලන්නේ නැහැ. මේ ශරීරයෙන් බූරුවෙක්ගෙන් වගේ බල්ලෙක්ගෙන් වගේ මියරෙක්ගෙන් වගේ වැඩ ගන්න. කවදාකවත් පටල කරලා වාඩි කරලා ඔබ පටලේ ඉන්නේ කියලා අහන ගතියක් නැහැ. ඒ නිසා මේක ශරීරය කරන ලොකුම ලොකු මෛත්‍රයක් වෙනවා. ශරීරය කරන ලොකුම ලොකු කරුණාවක් වෙනවා. අඩු ගානේ මේ වගේ වැඩමුළුවකට හරි ඇවිල්ලා හොඳට පట్టල කරලා අහලා බලනවා මේ පట్టලේ ඉන්නවද කියලා. හරියට අම්මා දරුවට කිරි දීලා නාවලා එයා ඇඳේ තියලා ශානීපේ බුදියාගෙන ඉන්නව බලනවා වගේ. මමක් තමන්ගේ කුරුඳුලේ පන් දරුවෙක් නාවලා කරලා ඒ වෙලාවේ තමයි දරුවා හැදෙන්නේ කියලා අම්මා දාන. ඒ වගේ මේ ශරීරය තමන්ගේ ශරීරෙට මේ දේ කරන්න තරම් කරන්න බැරි තරම් අපි මේ වගකීම් යුතුයකම් වලින් බැඳිලා පුදුමාකාර බර ඇදිල්ලක් හරි. ඉතින් මේක හරි අඩු ගන්න එක චිත්තක්ෂණ දීලා කියනවා. වෙන මොකක්වත්ම නැහැ. මේ ශරීරෙත් එක්ක මම ඉන්නවා, මාත් එක්ක ශරීරෙ ඉන්නවා. ඒකට අපි කියනවා මෛත්‍රිය නැත්තම් කරුණාව කියලා. දෙක ඒ වෙලාවේදී විතරක් කය හිතයි දෙක එකලස් වෙනවා. අනික හැම වෙලාවෙම මේ දෙක දෙපොළක ඉන්නේ. මේ දෙකට අපි එක්සෙන්ට්‍රික් කියලා කියනවා. එක්කෝ හිත අතීතේ නැත්නම් අනාගතේ නැත්නම් වෙන කෙනෙක් ගැන නැත්නම් වෙන දෙයක් ගැන හිත හිතයි. දැන් මෙතන නෑ ඒ කය හිත එකලස් වෙච්චාම ඒක වර්ණ ගන්න පුළුවන් ජීවත් වෙනවා කියන්නේ. එහෙම නැති හැම වෙලාවෙම අපි ඉන්නේ හීනෙක, මනෝ විකාරක, අනාගත සැලසුම්ක. නමුත් ඒක අභාග්‍යයකට භාග්‍යයකට එහෙම හීනෙක අනාගතක සැලසුම් ඉන්න එක අපේ හිත ප්‍රිය කරනවා. මේ වගේ මේ කයත් එක්ක සැනසීලා ඉන්න අවස්ථාවට වඩා. ඉතින් ඒ නිසා එවැනි වෙලාවක කය හිත එකලස් වෙච්ච වෙලාවක ඒ දින අතර තියෙන මේ සමவாய හිතයි කය හරීම ආධ්‍යාත්මික දෙයක්. ඒක හරීම ආගමනුකූල දෙයක්. දාර්ශනික දෙයක්. මේ දේ කරන්න මිනිස්සයා කවදාකවත් හිත යොදලා නැහැ. මිනිස්සයා කරන්නේ අනුන්ගේ හිත අවුස්සන්නයි, තමන්ගේ හිත අවුස්සන්නයි. ඒක මේ කය මෙතන, හොල්මන මෙතන, හිත කොහෙද? ඉතින් ඒ දේ අපිට හැම කෙනෙකුටම උපත්ති ලැබෙන දායාදයක්. නමුත් මේකයි ඔබ මේ ජීවිතය තුළ ජීවිතය තුළ කරන්න ඕන කියලා කළ හැක්කක්ද කියලා බලන්න උත්සාහ කරන්න ඕන කියලා කියන්න බුදු කෙනෙක් එන්න ඕන කියනවා. ඒ ටික කියන්න බුදු කෙනෙක් එන්න ඕනේ. ඒක බුද්ධ කෘත්‍යය. ඉතින් අපි මේ බුදුහාමරණ ගෞරව කරනවා සද්ධාවන්ත වෙනවා. නැත්තම් ඒ ආන පිළිපදිනවා එහෙම නැත්තම් ඒ බණ පිළිපදිනවා කියලා කියන්නේ ඒක පරීක්ෂා කරලා බලන නිසා බුදුහාමුදුරන්ගේ ඒ කියන දර්ශනය නැත්නම් ඒ පාඩම් පන්තිය ඇත්තද නැත්තද බලන්න ඒක චිත්තක්ෂණයයි යන්නේ. ඉන්නේ අපිට අපි මොනවා කර කර හිටියත් ඒක නිකන් මේ කරලේ වහන්න නැතුව මටි වහවා දඟනවා වගේ ඉතින් මේක චිත්තක්ෂණයක පුළුවන් ලොකු සතිපට්ඨානයකට විපස්සනාවකට සතියකට යන්න. ඒ නිසා මේ Tamanට තමයි මෛත්‍රී කරගන්න චිත්තක්ෂණේ නැත්නම් Taman මේ ආධ්‍යාත්මික ගමට මුලපරමයේ චිත්තක්ෂණය හරිම වැදගත් ආධ්‍යාත්මික ජීවිතයකට නැත්නම් භාවනා ජීවිතයකට නැත්නම් සත්‍යමත් ජීවිතයකට කොච්චර කොච්චර වැදගත්ද කියලා හිතනවනම් දුවට භාවනා කරන්න යනකොට තියෙනවා නිවන් දකින්නට වැඩිය වැදගත් මේ ජීවිතේ මේකට එන එක මොකද අපි ඒ තරම්ම අපිට විවේකයක් නැහැ විතනක් නැහැ උපදේශයක් නැහැ කෙරුවට හරියන්නේ නැහැ හරි ගිහිල්ලා ඒක සතුටු වෙන්න පුළුවන් නම් මගේ කයත් එක්ක මගේ හිත ජීවත් වෙනවා. ඒ වෙලාවේ මම දන්නවා මේක හම්බයක් නෙවෙයි කියලා. මේක ප්‍රතිපදාවක දියුණුවක් කියලා. ඒ වෙලාවේ මම දන්නවා මේක කෙලස් කපන වෑයීමේ පළවෙනි තැන කියලා දන්නවනම් පුදුමාකාර පරිවර්තන ජීවිතයේ සිදු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒ ආධුනිකයට ඒක වැඩමුළුවකදී හම්බ වෙනවා. පරණ අයට තේරෙනවා මේක කොතනකින් හරි පටන් අරගෙන දුන්නාට පස්සේ සමහර ඇත්තෝ මේක ජීවිතයේ තියෙන වැදගත්ම කුසලයේ වැදගත්ම දක්ෂකම වැදගත්ම පිනවසෙන් සලකලක දියුණු කරනවා මම මේ පැත්තටයි දැන් වැටලා තියෙන්නේ ඒ නිසා මම දැන් කරන්නේ මගේ උරුමේ මම නැවත නැවත පාවිච්චි කරනවත් මේක හම්බ වෙච්ච කීයෙන් කී දෙනාද මේ සතිය කියන එක හිතට අඳුලා දීපු කීයෙන් කී දෙනාද ඒක පවත්න්නේ කියලා බැලුවොත් ඒ හම්බ වෙච්ච අයට හම්බ වෙන එකක් බොහොම කලාතුරකින් වෙන්නේ හම්බෙච්ච කෙනාට ඒක පවත්වාගෙන යන්න බෑ. එතකොට මම කියනවා මේ මගේ වචන වලින් පෙරන්නේ නැහැ කියලා. කරන්න ඕනේ කරගන්න බෑ. නමුත් ඊයදී මට ඊට වැඩිය හොඳයි මට මේක තේරෙනවා කරන්න ඕනේ කියලා කරන්නත් පුළුවන්. දවසට විනාඩියක් දෙකක් තුනක් හරි කරන්න. ඉතින් ඒකේ කුළු ගැනීමක් තමයි මේ වැඩමුළුවකදී වෙන්නේ. අපි පැය 24 මේකට දාලා තියෙනවා. ඉඳ ගන්නවා කියන එක නෙවෙයි මම කියන්නේ පැය 24. පැය 24 අපි දාලා තියෙන්නේ මේ කයත් එක්ක හිත එකට ඉන්නවාද කියලා බලන්න. ඒ නිසා පරියංක භාවනාව පිළිබඳව මම මෙතෙක් කතා කරපේවා සම්පින්නණය කරලා ගත්තොත් අපිට යමක් නොකර කොච්චරලා ඉන්න පුළුවන්ද කියන බැලිල්ලක් විතරයි මෙතන කෙරේ. කයින් යමක් කරන්නේ වචනෙන් යමක් කරන්නේ හිත දාලා බලනවා මේ යමක් නොකර ඉන්න වෙලාවේ එකතෙන් වෙලා ඉන්න වෙලාවේ මොකද්ද ජීවත් වෙනවා කියලා කියන්නේ කියලා. මොකද්ද මෙතන මේ යට යන ධාරාව මොකද්ද කියලා. මේ පැවැත්ම මොකක්ද කියලා මේ භවය මොකක්ද කියලා බැලුවොත් ඒ සඳහා ඒ අවශ්‍ය කරන්නේ කාය විවේකය නොදී මේක දඟලන ගමන් මේක බලන්න බෑ. ඒක හරියට වැඩ කරන ජෙනරේටර් වැඩ කරද්දී අත ගන්න ගියොත් කරන්ට් වදිනවා. නිසා ජෙනරේටර් එකකින් 230ද කරන්ට් එකෙන් 110ද කරන්ට් එකේ AC දෙන්නේ DC දෙන්නේ කියලා බලන්න නම් ජෙනරේටර් නතර කරන්න. ඉතින් අපේ ජීවිතේම නතර කරන්න නැතුව අදින මැෂින් එකක් වෙලා තියෙනවා. ඉතින් පරියන්කේදී අපි ඒකට පොඩි අවස්ථාවක් දෙනවා සියල්ලම නතර කරනවා. හැබැයි අවධානය 100%ක්ම දල්වනවා. දල්වලා බලනවා මමයක් නොකර ඉන්නකොට මොකද වෙන්නේ කියලා. ඒකට අමුතු දෙයක් අපි දැනගන්නවා. කෙරුවේ නැතුණාට කෙරෙන දේවල් වල විශාල ප්‍රවැත්මක් තියෙනවා කියන්නේ. ඒක මොළයේ පිළිබඳ පරිශන කරන අත්ෝ කියනවා. මේ අපි ජීවත් අවදියෙන් ඉන්න හැම වෙලාවෙම උනාට කොරනවා. අපි නිදාගත්තයි කියලා කියන්නේ මොනවා නොකරනවා කියන එකට අපි සාමාන්‍ය හිතන්නේ නමුත් මොලේ නිදාගෙන හිටියත් අවදින් හිටියත් වේගයේ කිසිම වෙනසක් නැහැ කියලා. මේ දිගටම දැවෙනවා. දිගටම ඉන්ද්‍ර දහනය කරන ඉත වැඩ. එතකොට මේ නිින්ද ගියාට පස්සේ කාහගේ න්‍යායපත්‍යද වැඩ කරන්නේ. නිින්ද ගියාට පස්සේ දැන් මේ කවුරු අවශ්‍යතාවයද මේ ඉෂ්ට කරන්න කියලා බැලුවොත් අවදි වුණාට පස්සේ අපිට සොරි කියන්නයි වෙන්නේ. භාවනා කරපේකනට ජීව අවදි වුණා හිටියත් පුදියා හිටියත් දෙකටම සොරි තමයි. මට ඕන දේ නෙවෙයි වෙන්නේ. ඒක අල්ලන්න නම් මට ඕන දේ මම නතර කරන්න. හිතාමතා කරන දේ නතර කරලා බලනකොට මම නැතුණට නාටකම යනවා. දැන් මේ යන්නේ කාගේ නාටකමද කාගේ තීන්දුවද කවුද ප්‍රධාන නළුව කොහොමද වේදිකා අධාරිතිලි කොහොමද අංග සංස්කරණය කියලා බැලුවොත් මම හිතියත් නැතත් ඒ දෙකේ වෙනසක් නැති තරම්. ඉතින් මේක හරි බය උපදවන දර්ශනයක්. ඊට ඇතුළේ මේ යන වැඩවලට මට වග කියන්න පුළුවන්ද මම බැඳිලා ඉන්නවද මගේ චේතනාවද වැඩ කරන්න කියලා බැලුවොත් පරිශීණය කරන්නේ නැත්නම් මට හිතෙන්නේ මගේ චේතනාව තමයි. බුදුජානනාතේ දාපු ට්‍රික් එක තමයි මොනවාක්වත් නොකර මේක දිහා ඉන්න බලන්න. අවදීන් බලාගෙන. ඒ දෙක අතර වෙනසක් නැති වෙනකොට තියෙනවා අපි වැඩ කෙරුවත් වෙන හොල්මනක් තමයි වැඩ ඒක පිට කෙනෙකුට පේන්නේ. Tamanට පේන්නේ. විශේෂයෙන්ම Taman ළඟ කල්යාණ මිත්‍රෙක් ඉන්නවනම් අවබෝධ කරපු කෙනෙක් ඉන්නවනම් පේනවා මේ රූකඩේ නැටුවට මේ යටින් යන ගේම ඒ රූකඩේ දන්නෙත් නැහැ. ඒ සඳහා දෙන උපක්‍රමය තමයි රූකඩේට කියන ඔබ දඟලන්නේ නැතුව, කටින් කතා කරන්නේ නැතුව, කයින් ක්‍රියා කරන්නේ නැතුව අවදී මේක දිහා බලන හිටියොත් කිසිම දවසක කිසිම කෙනෙකුට තමයි බලාපොරොත්තු දෙය ඉෂ්ට වෙන්නේ නැහැ. නොසිතූ නොවිරෝධයක් වෙන්නේ. ලස්සන කෑල්ල කවුරු ඒක නිරීක්ෂණය කරුවත් යමක් නොකර හිතාමතා කෙරෙන රාජකාරි වගේ තියෙනවා. ඒ කෙරෙන රාජකාරි වලින් අපි ඔක්කොම සමානයි. අපි මේත් කොරණ එකේ තමයි ඔය පන්ති ભેදයි, ಜಾති ભેදයි, වර්ගයි, ගෑනු පිරිමිස් බෞද්ධ අබෞද්ධ තේරම තියෙන්නේ හිතාමතා කරන කොටස. ඒ ටික නතර කරලා වෙන දෙයක් ඇරියොත් දෙන ක්‍රියාවලිය දිහා අපිට මනුස්සකම කියන එක හම්බ වෙන්නේ. එදාට තේරෙයි අපි මේ ක්‍රියාවත් කරන්න ගියොත් මේක උඩ ඉඳගෙන ක්‍රියාවත් කරන්න යන එකේ මමියක් තියෙනවා මාන්නෙත් තියෙනවා තෘෂ්ණාවක් තියෙනවා හැබැයි යට යන ධාරාවේ ඒවයි කිසි වෙනසක් නැහැ ඔක්කොගෙම තියෙන්නේ අන්ඩර් කරන්ට් එකක් දුවනවා ඒක දැකීම පවා බයලවන සුළු ඒ නිසා අපි කියනවා ඒකට සීලයක් සමාදන් වෙන්න ඕනේ සද්ධාව තියෙන්න ඕනේ වීර්යය තියෙන්න ඕනේ සතිය තියෙන්න ඕනේ සමාධිය තියෙන්න ඕනේ ප්‍රඥාව තියෙන්න ඕනේ ඒ යන අණ්ඩ කරන්ට් එක දිහා බලලා ඒ යම් ප්‍රමාණයකට නතු කරගන්න. දැන් මෙතන මේ පෙන්නලා දෙන එක විතරයි පෙන්නේ කාපට් එක ඇරලා පෙන්නන කාපට් එකකට ගොඩාක් දූවිලි තියෙනවා කියලා විතරක් පෙන්නලා දෙනවා. අපි කාපට් එක පිය පියා තමයි හිටියේ. දැන් කාපට් එක උඩ උස්සලා පෙන්නනවා. කාපට් එක උඩ තියෙන්නේ ලොකු දූවිලි අංශු. කාපට් එකෙන් පෙරිලා යන්නේ තාම තුනේ දීවිලි අංශු. පොඩ්ඩක් උස්සලා බැලුවොත් පේනවා මොකද යට වෙන්නේ කියලා. ඉතින් ඒක බලන්න දකින්න දැකලා මේක ආධ්‍යාත්මික ගමනකට අමුද්‍රව්‍ය කරගන්න නම් මේක දිගට කරන්න ඕනේ කියලා හිතෙන්න පුදුමාකාර කාප මානසික සෞඛ්‍යයක් අවශ්‍යයි. එහෙම නැතුව මේක දැක්කොත් ඒ පුද්ගලයාටම බයක් ඇති වෙනවා. ඒ නිසා නිල්ලඹ ගහලා තිබුණා තමන් තමන්ගේ යථා ස්වරූපේ දැක්කොත් දුවන්න පටන් අරගනි කියලා භූතෙක් දැක්කයි කියන්නේ. ඒ තරම් මේ එළිය නටන නැගිල්ල තියදී යටි මොකද්ද වෙන්නේ කියලා. ඉතින් මේක කොහොමඩක්වත් මරණ මොහොතේ වෙනවා. එතකොට මොකද වෙන්නේ? මෙහෙම ලෑස්ති වෙන්නේ නැතුව ගිහලා එක පාටම ඉඳුරංගේ වෙන දර්ශනේ අයින් කරලා මේක යටටට්ටුව පෙන්වන්න ගත්තොත් තාමත් සූදානම් නැති වෙලාවක ඉතාමත් තීරණාත්මක වෙලාවක අපිට වැදගත් තීන්දුවක් ගන්න වෙනවා. ඒ තීන්දුව මගේ සුබ සිද්ධියට හිටීද? මගේ හිතසුව පිණිස හිටියොත් කියලා හිත ඇහුවොත් බයලෝනසුරි. ඉතින් අන්නේ වගේ තීන්දු කරගන්න බැරි තත්වයක් අපි මේ ඉස්සරහට අරගෙන සීළු වැඩ බහ තබලා මේක දිහා බලනවයි කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ආර්ය පරිශ්‍රණයක් කියන. මොකක්ද ආර්ය පරිශ්‍රණ කියන්නේ නිකන් හිටපන් කියන එක තමයි. නොකත් නොකර ඉඳලා මොකද වෙන්නේ කියලා බලන්න. ඇත්තට මේකෙදි ගොඩ දෙනෙක් දක්ෂ වෙයි. නමුත් අභියෝගය තියෙන්නේ අපිට ලැබෙන චැලෙන්ජ් එක තමයි ඒ ක්‍රියාවක් නොකර බලලා පේන දේ කියන්න බැරි කම. මුන්නම බාධාකවත් කරටවත් ඒ ඒ ඒ අත්දැකීම හිලි දක්වන්න බෑ. මොනම චතුර කතිකෙකුටත් බෑ. මොනතර ආකාරදාන හිතියත් බෑ. ඉතින් මේ ගන්න උත්සාහය අපි නිකන් වැඩි හිටිය දෙවෙනි භාෂාවක් ඉගෙන ගන්න ගන්න උත්සාහයක් වගේ මේ යථාර්ථය පිළිබඳව ඇති හැටිය පිළිබඳව අපි බලනවා. බහතෝරන්නේ ඒ නිසා අපි හැම කෙනෙක්ම බිග්ිනර්ස් වෙන්න වෙනවා. ඒ කියන්නේ බිග්ිනර්ස් මයින්ඩ් එක මොනවාක්වත් නොකර බලාගෙන ඉඳලා මේක මට පුළුවන් වෙයිද මගේ වචනෙට දාලා කාට හරි කියන්න සතුට බායකට නම් මට වඩා ඉන්න බෑ නමුත් උත්සාහ කරන එක තමයි අපි මේ කාලය ඇතුළත කරන දේ නිසා ඒ තින් බලනකොට මේ පරියංග භාවනාව හරීම පරිේශනාත්මකයි මේ පරිේශන සදා ලැබ් එක සම්පූර්ණයෙන්ම fully equipped 100%ක්ම අංග සම්පූර්ණ ලැබයක් අපිට හදලා තියෙනවා. අවාසනාවට වෙලා තියෙන අපි මරණ කම්ම ලැබ් එකෙන් වැඩ ගන්නෑ. අපිට ආර්යගේ යුතුයකම් මෙයාගේ යුතුයකම් හෙට කරණ තියෙනවා මෛත්‍රී බුද්ධ සාසනය කරණ තියෙනවා ඔළුව ප්‍රාර්ථන හිටියට මේ ලැබ් එකේ වැඩ ගන්නෑ. ඒ නිසා වටිනා යන්ත්‍රයක් අපිට හම්බෙලා තියෙනවා sorry handbook එක නෑ. මනුෂයා කියන්නේ අන්න එහෙම සතෙක්. මොකදද sophisticated machine එකම හදලා තියෙනවා handbook එක නෑ. අපි දන්නවා මේ උපකරණ පාවිච්චි කරනකොට අපි ගාක්ෂියුම් උපකරණ හෑන්ඩ් බුක් එක බලන්නේ නැතුව ප්ලග් කරන එක තමයි අපි සාමාන්‍යයෙන් කරන්නේ. ඉතින් 110ක 230ට ප්ලග් කරුවට පස්සේ ඉතින් ඊට පස්සේ සෝරි තමයි. ඒක තමයි වෙන්නේ. 93 සිට 98 දක්වා ජපනිස් උපකරණ පාවිච්චි කරන්න ඉස්සෙල්ලා හෑන්ඩ් බුක් එක පාවිච්චි කරන්නේ නැහැ කියලා ජපානයේ රිසර්ච් කරලා තියෙනවා. මිනිස්සු කියන සතා 100ක් පාවිච්චි කරන්නේ කිසිම හෑන්ඩ් බුක් එක දන්නේ නැතුව. බුදුජානනාංශ මේක දීව හෑන්ඩ්බුක් එකක් කියනවා දැන් නම් ඒක කරගෙන ඉන්න වෙලාවක් නැහැ. මට අරක තියෙනවා මේක තියෙනවා කියලා අපි ඒක පතර දාන එකට කියනවා ප්‍රමාදය කියලා. එද අපි නිතරම ඉන්නේ මදේට ප්‍රමාදයට ලක් වෙලා. වැඩමුළුවේදී අපි ප්‍රමාදයේ අප්‍රමාදයෙන් ප්‍රතිස්ථාපනය කරනවා මදයට හේතු වෙන කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නැහැ. මජ්ජ ප්‍රමාදත්තාන ඒවායින් කරලා අවදියෙන් බලන නිසා පරිශ්‍රණයේ පරියන්කේ හරි අභියෝගශීලී ඒ නිසා උඟ දෙනෙක් කරන්නේ මොකද ඒකට බයයි. ඒක තමයි සාධාරණ හැබැයි. නමුත් මම මේ කියන්න හදන දේත් එක බලනකොට අපිට ඔක පොඩ්ඩක් සරල කරලා ඔච්චරම උග්‍ර නැතුව concentrated food නෙවෙයි නිකන් half boil half digested වගේ කරන්න පුළුවන් අපි සරල ක්‍රියාවක් කරන ගමන් Taman දිහා බලන්න. එක වැඩක් පරිේශන මට්ටමේ ට්‍රයල් රන් එකක් දුවන්නා වගේ මේ මේ රටවල් වල පාවිච්චි කරන ගොඩක් ඔය කෘෂි උපකරණ. ඒකට යන්ත්‍රයට පොහොර දාන්න ගත්තොත් එහෙම පොට්ටික් ඔක්කොම ලෝඩ් කරලා ගියාම යක්කර 400ක් 500ක් පොහොර දාලා තමයි එන්නේ. යන්න ඉස්සෙල්ලා ඒගොල්ලෝ මේ වගේ ලොකු අක්කර ගන්න ඉඩමක මේක දාලා පොහොර වැටෙන හැටි මැෂින් එක දුවලා බලන ට්‍රයල් රන් එක. ඊට පස්සේ තමයි මේන් ෆීල්ඩ් එකට දාන්නේ. බීජ වප්කරණයක් ගත්තත් එහෙම මැෂින් එක දාලා ඒ බීජ අවශ්‍ය වෙලාවට ඒ රෝ එක දිගේ මෙච්චර බීජ වැටෙනවද කියලා සෑහෙන ප්‍රදේශයක් කරලා බලන්න. අන්න ඒ වගේ වැඩක් තමයි අපි පරියන්ක නැති වෙලාවට මේ සක්මන කියලා එහෙම නැත්නම් සත්‍යමත් ඇවිදීම කියලා කරන්නේ. ඒකදී අපි එක වැඩක් කරනවා හැබැයි ඒ වැඩෙන් ඇති වැඩක් නැහැ. කොහෙත් යන්න හදනව නෙවෙයි කෝච්චියට දුවන්න හදනව නෙවෙයි. එත් එක තැනක යහන මට ඇවිදින ගමන් එක වැඩක් කරන ගමන් මේ වැඩේයි අර වැඩක් නොකර ඉන්නකට ඉඳගෙන ඉන්න එකයි දෙකේ අතර සතිය පැවැත්වීමේ පහසු අපහසුකම් රුචිආරුචිකම් දැනෙන නොදැන දේවල් වල සංසන්දනයක් කරනවා. ඉතින් ඒ විදිහට මේ බුදුහාමුදුර පහළ වෙනකන් ලෝකේ ඉන්දියාවේ තිබිච්ච මේ පරයන්ක භාවනාවට බුදුජානනාංශේ පහළ වුණාට පස්සේ ලෝකේ කිසිම ශාස්ත්‍රුන් වහන්සේ නමක් ඇති කරපු නැති අලුත් හඳුන්වා දීම තමයි මේ ඇවිදිමින් සක්මන් කරමින් කරන භාවනාව. අනෙක් හැම ආගන්නිකායකම භාවනාවක් තියෙනවා. ඔක්කොම මේ වගේ වාඩි වෙලා කරන්නේ. මේ සර්වචනanse විතරක් දීලා තියෙනවා සක්මන් භාවනාව. යද ගිහි ලෝකේ භාවනා මෙච්චර කරාට අසාර්ථක වෙන්න ප්‍රධානම කාරණාව තමයි සක්මන් කරන්නේ. ඒගොල්ලෝ ඉඳ ගන්නවා කියන එක භාවනා, භාවනා කියන්නේ ඉඳ ගන්න කියලා. ඒක මට කරන්න බෑ මට කොන්දේ අමාරුයි මම කවුරුත් දන්නේ දෙක නම හින්ද බෑ කියලා ඒකත් අයින් කරලා දාලා ඔක්කොම විසිකොල දාන්න එකයි. ඒ වෙනුවට කිව්වොත් නෑ ඉඳ ගන්න ඕනේ නෑ සතිය වඩන්න සක්මන් කරන ගමන් පුළුවන් කවත අයියෝ අපරාධේ කාලේ නැති වෙනවා ඒ නිකන් මෙච්චර වැඩ තියෙන අපිට මේ සක්මන් කරන කෙන අපරාධේ කාලේ නැති වීමක් අපිට ඕන කරලා තියෙන ඉඳ ගන්න. ඒ නිසා මේ සක්මන ගැන පස්සේ කතා කරලා ඉස්සලා කියන්න ඕන දෙයක්. ඉඳ ගන්න ඉස්සලා පොඩ්ඩක් සක්මන් කරලා තියෙනවා. ඉතින් ඒකෙදි කරන්නේ අර වගේ කය හොල්ලන්න නැතුව තියන්නේ සංසන්දනයක් කෙරුවොත් එimhe සක්මන් කරනකොට අපි යටි කයට ඇවිදින්න දෙනවා. උඩු කය පුළුවන් තරම් හොල්ලන්න නැතුව තියාගන්න. පරියන්කේ ඉන්නකොට යටිකය හොල්ලන්න නැතුව තියාගෙන උඩුකය හුස්ම ගැටෙන එක තේරෙනවා. ඒ නිසා මේ දෙක අතර සංසන්දනයක් සාමාන්‍යයෙන් කරන්න පුළුවන්. පරියන්කේදී උනන්දු කරන කෙනා ඇත් දෙක වහගෙන කරන්න කියලා සක්මණේ කියනවා ඇත් දෙක වහන්න එපයි කියලා. අනිවාර්යයෙන්ම ඇස් දෙක අරගෙන කරන්න කියලා. එතකොට පරියන්කේ ඉන්නකොට අපි හිතුවොත් එහෙම උදරයේ කම්පන චංචලයක් නාසයේ කම්පන චංචලයක් වගේ එක තැනක හිත තියාගෙන අවධානය යොමු කරන්න කියලා සක්මන් කරනකොට මේ වමේ තිබ්බ හිතේ ගාව දාගන්න. මේ දකුණ තිබ්බ එකේ ගාව වමේ. එතකොට වෙනස් වෙන පෘෂ්ඨයන්ගේ සතිය පවත්තන එක හරියට කෙලින්ම මීටර් 400 දුවනවා වෙනුවට රිලේ රේස් එකේ බැටන් එක හතර දෙනෙක් එකතුලා දුවනවා වගේ සක්මනේදී සතිපත් කරන තැන වෙනස් වෙනවා. ඒ නිසා සම්සන්දනයක් කරන්න පුළුවන්. පරියංගයකට ඕන කරලා දෙන්නේ අඩි 4 4 සීට් එකක් විතරයි. ඊට පස්සේ ඒකට ඕන දෙයක් කර දෙයි. සක්මනකට අඩි 4ක් පළල අඩි 40ක් විතර දිග ඉදමක් ඕන කරනවා. ඇවිදී. ඒ මට්ටම් වෙන්න ඕනේ වංගු නැති වෙන. හොඳම එක ඒ පොළොව මට්ටම් කරලා අඟල් භාගයක් විතර වැලි සාමාන්‍ය වැලි දාලා හදාගත්තොත් ඉතින් මේ රටවල අමාරුයි මේ තියෙන කාලගුණයත් එක්ක ඒකල්ලා සපත්තු සරපු නැතුව ඇවිදිනවා. ඉතින් ඒ ඒ වගේ හදපු සක්මන් ලංකාවගේ රටවල් වල තාම තියෙනවා සිංහල රජ කාලේ හදපු. ඉතින් ඒක දිහා දකින්නකොටම පේනවා කොච්චරක් මේකේනා මේ භාවනාවට විතරක් නෙවෙයි සක්මන විතරක් නෙවෙයි ගොඩනැගිලි කර්මාන්තයට දාලා මේ සක්මනක් හදලා පදන් වෙලා තියෙන හැටි. ඉතින් ඒකේ අද බුද්ධ ධර්මයේ තියෙන කිසිම තැනකට ගියාම දක්වන කියන එකක් දකින්නවත් නැහැ. අද පන්තලක තියෙන අත්තවසංග මොකද්ද කියලා මම බුදුසරණ පත්‍රයේ ආටිකල් දෙකක් එකතු කරලා බැලුවා. එකම තැනකවත් මේ පන්තලක මේ භාවනා කරන තැනක් කියන එක දැන් බණ මඩුව ගලසෙන් ඉතුරුලා දෙනවා. සක්මනක් කියන එක නම් කිසිම පන්තලක දැකන්නේ නැහැ. ඒකෙන් පේන්න තියෙනවා අපි මේ බුද්ධ ධර්මයේ මොන කැලේ දහුලා ගත්තේ මොන කැලේ දැහැලුනේ කියලා. ඉතින් ඔය දැන් යන්න පටන් ගත්ත පස්සේ අවුරුදු 10 15 විතර සමහර පන්තල් වල අපි විශේෂයෙන්ම වැඩමුළු වලට තෝරගන්න තැන්වල ඒගොල්ලෝ මේ සක්මනක් හදන්න පටන් ගන්න තියෙනවා මේ දී ඇති අපේ දිගපළල අනුව නමුත් ඒ සඳහා සාමාන්‍ය පිටුනියක් ගත්තත් ඇති දැන් අපි සතිපාසල වගේ වැඩසටහනක් කරන්න ගියාම අපි අහන ප්‍රධානම දේ තමයි කීයක් දෙනෙක් ඉන්නවද ඒ කටියට ඇවිදින්න ඉඩ තියනවාද කියලා. කෝපරේට් සෙක්ටර් එකට ගියාම ඉන්න 100 හමාර නමුත් ඒ කිසිම කෙනෙක් සපත්තු සෙල්ප නැතුව ඇවිදින්න කැමතිත් නැහැ ඉඩකුත් නැහැ. එතකොට සතිපාසල වැඩි හිටියන්න කරනකොට ගොඩාක් අසාර්ථකයි. මොකද හේතුව ඒගොල්ලෝ අර ඇවිදින ඉඩ කඩක් නැහැ. ඒව කරන්න තැනකුත් නැහැ. ඒ කරලා වාඩි වෙන එකේ ආනිසංස ලැබෙන්නේ නැහැ. එහෙම වාඩි වෙලා ඉඳලා වාඩි වුණාට ලැබෙන්නේ පොඩ්ඩක් අර ක්‍රීඩා කරන කට්ටිය ජවන ක්‍රීඩා මල්ල ක්‍රීඩා කරන අය පිටියේ සාමාන්‍යයෙන් ඉසව්වට කලින් පොඩ්ඩක් ඇඟරත් කරගන්න. වෝම් අප් එකක් කරන්න. ඉතින් සක්මන තමයි වෝමින් අප් එක. සක්මනේ හොඳට වෝම් අප් වෙලා එහෙම ගිහිල්ලා වාඩි වුණා නම් පරියන්කේට හරි ලාභයක් තියෙනවා. ඉතින් ඒක අපිට මේ නිවාසික වැඩමුළු වල අහින්න පුළුවන්. පළවෙනි දවසේ දෙකේව සක්මන පිළිබඳව තේරෙන්නේ නැහැ. දැන්වත් මම හිතන්නේ කට්ටිය නිින්ද ගිහිල්ලා දන්නෙත් නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. ආයෙත් ඒක කොහොමද? අහලා ඒ සක්මණෙන් හම්බෙන ඒ කික් එක. එහෙම නැත්නම් සක්මණෙන් හම්බෙන ඒ කර්මන්නේ භාවය. ඒ වෝම් අප් එක තමයි ඇත්තටම ජීවිතේ භාවනාවේ තේමාව වෙන්නේ. අවසනාවට ඒකට වටිනාකමක් නොදී හිටියට මම උනත් කතා කරන්න පටන් ගන්න පරියන්ගේ තමයි පටන් අරගන්නේ. මත ඇත්තටම කරනවා නම් අපි උදේ පාන්දර නැගිටපුවා සක්මණ තමයි වෙලාව දාලා තියෙන්නේ. කැමෙන් පස්සේ සක්මණ තමයි වෙලාව දාලා තියෙන්නේ. ඊට අමතරව කාට හරි ලඩක් අසනීපයක් වුණා නම් වැඩි සුව වේගෙට එන වෙලාවක් ගත්තා. හරියන්කට යන්න එපා, බැරි වුණා කියලා ගණන් ගන්න එපා, සක්මන් කරන්න. ඕගොල්ලන්ගේ වාසිත ගිය අම්මල දාතලා කාට හරි භාවනාව ගන්නන්න ඕන නම් පරියන්කට දාන්න යන්න එපා. කියන්නේ නිකන් සක්මන් කරන්න කියලා. ගණන් ගන්න එකක් නෑ ඒගොල්ලෝ මේ භාවනාවක් කියලා. ඒකෙම ඉතාලම කුඩා දරුවන්ට භාවනාව ගන්නන්න ඕන නම් පරියන්කේ දාන්න යන්න එපා. මොකද ඒගොල්ලන් ඉඳගෙන ඉන්න බෑ. සක්මන්ට දාන්න. ඉතින් මේ වගේ සක්මනේ විශාල ආනිසංස රාශියක් තියෙනවා. ඉතින් ඒක පරියංකය සමාධිය පැත්තට සතියෙන් ආනිසංශක් විදිහට සමාධිය ලැබලා දෙනවා වගේ සක්මනේදී කියන්නේ පරියංකය මේ සතිය අවශ්‍ය සතිය වඩන්න අවශ්‍ය කරන වීරිය මොබිලයිස් කරලා දෙන එක තමයි. ශක්ති දානවල දෙන එක නිසා පරියංකය හොඳට වඩන ලද සතියෙන් යුක්තව පරියංකයට ගියොත් සක්මණෙන් වඩන ලද සතිය යුක්තව ඒ පරියංකේ සමාධිය පැත්තට යන දේ ඊට වැඩියි. නමුත් ඒකට මූලික අවශ්‍යතාවයක් වෙන ආසන්න කාරණාව තමයි ඊට කලින් සක්මන් කරලා කයට අවශ්‍ය කරන බැටරිය charge කරලා තියාගන්න ඕනේ. එහෙම නැත්නම් අපි පරියන්කේදී නිින්දට වැටෙනවා. ඒ නිසා සක්මන් කරලා වාඩි වුණොත් අර පරියන්කේදී වෙන උඩා කුසීත ගන්න තියලා සම්බර කිරීමේ හැකියාවක් තියෙනවා. ඒක නිසා සක්මන් භාවනාව විශේෂයෙන් මම ආවේ මීටිකල ඉඳලා මීටිකලට මිනිස්සු ස්තුති කරන 150ක් ස්තුති කරන කාරණාව තමයි සක්මන් භාවනා ඇති කිරුවේ ඥානාරාම ස්වාමීන් මේ යුගයේදී ඉස්ලාම් පොත්පත් ටික කියවලා සටහන් ඇඳලා සක්මන කියන එක අඳුලා දුන්නා. දැන් ඒක හැම තැනම ලෝකේ පැතිරලා තියෙනවා. මේ ඥානාරාම ස්වාමීන් හඳුනා දෙනු නෙවෙයි කරේ යට ගිය තිබෙන එකක් මතු කරලා දුන්නා. ඒ සංසත ආනිසංස වශයෙන් අවුරුදු 100 අවුරුදු 95ක් 93ක් විතර වයස ආවුස ලැබුණා. දාහනේ ගත්ත ගමන් යන්නේ සක්මනට. ඉතින් නැගිටපු ගමන් යන්නේ සක්මනට. ඉතින් ඒකෙන් තමයි දවස සම්බර කරන්නේ. ඉතින් අද ලෝකේ තියෙන භයානකම රෝග සියල්ලටම එක බේතයි දෙන්නේ ඇවිදින්නේ කියලා කියනවා. කොලෙස්ටරෝල් ආවත්, ඩයබටිස් ආවත්, හයි බ්ලඩ් ප්‍රෙෂර් ආවත් ඇවිදින්නේ කියලා. ඉතින් ඒක නිසා ජොන් කබ්ලට්සින් වගේ කට්ටිය කියනවා තව අවුරුදු දෙක තුනක් යනකොට ලෝකේ තියෙන වැඩියෙන්ම විකිනෙන ඖෂධය වෙන්නේ සතිය තමයි. සතිය යුක්තව ඇවිදිනකොට ලෝකේ තියෙන ප්‍රශ්න ඔක්කොටම උත්තර ලැබෙනවා. අද තියෙන මේ සංකර ජීවන රටාව බලන්න ඒ දෙක නැති කරලා තියෙන හැටි අපේ ජීවිතේ. අවිතින එක නැති කරලා තියෙනවා සති නැති කරලා තියෙනවා. ඉතින් අපි කුරුමිනියෝ වගේ, වේයෝ වගේ, ටීමැක්ස් වගේ වැඩ හොගා. එක්කෙනෙකුටවත් තේරෙන්නේ නැහැ මම මොන වගේ පද්ධතියකද වැඩ කරන්නේ කියලා. මොකද සක්මණයි සතියයි ආවොත් අපි නිකන් ජීවත් වෙන මිනිස්සු බාටපත් වෙනවා. ඒ නිසා මේ සක්මණ පරියන්ක දෙකට අපි දවසේ සාමාන්‍ය පැය 14ක් 12ක් අතර කාලයක් කාලසටහන සකස් කරනකොට දානවා සක්මන පරියන්කේ සක්මන පරියන්කේ කියලා ඒකෙත් නියවාසිකව භාවනා කරන අයට ඒක වැඩ ලැබෙනවා වැඩි. ඒ අතරමැද ගෙදර ගිහිල්ලා පවුලෙත් එක්ක කතා කරලා රැයට කාලා බුදියාගෙන ඉල්ල හෙට උදේ ගියන්න ගියාම ඒ අර ගැම්ම කැඩෙනවා. ඒ නිසා මම කියනවා ඒක දැනගෙන ඒ දේ කරගන්න බැරි නම් අපිට තාම මේ වගේ වෙලාවක් වෙන් කරගන්න බැරි නම් පෙරකල බින් මදිකම කියලා තමයි කියන්නේ. සෑම පිනක්ම කරනකොට මතක තියාගෙන ඉන්න අපිට මේ ලැබිච්ච වෙලාව අපිට ක්‍රියාවත් කරගන්න අපිට දේශය සහ කාලය ලැබේවා කියන එක ඉතින් ඒකේ වැඩිම ආනිසංස ලැබෙන්නේ සක්මනට ඉඳ ලැබුණා නම් තමයි. තමයි සක්මන්ට අවශ්‍ය කාලය වෙන් කරගෙන සාපේක්ෂ දේශයක් තියාගෙන සක්මන් මළුවක් තියාන කරන්න පුළුවන් නම් ශක්තිය තමයි. ඒ කියන්නේ මේ තරම පෙරපිර තියෙනවා. මොකද එතනින් මගේ කතාව මම නතර කරන්නේ. දා පොඩ්ඩක් ඉදිරියට යනවා. මේ විදිහට දවසේ සක්මන සහ පරියන්කේ කියන්නේ නැත්නම් ඇවිදිමින් තා ඉඳගෙන සතිය පවත්වනවට අමතරව අපි වැඩමුළු වාතාවරණය යටතේදී හෝ ගෙදරදොර වාතාවරණය යටතේදී හෝ රැකී රසයි ස්ථානයේ වාතාවරණයේදී අපිට තව පැය ගාණක් ඉතුරු වෙනවා. ඒකෙදි කියනවා මේ කර්ණී මිත්‍ර සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා තිත්තං චරං නිසින්නෝ වා සයානෝ වා යාවතස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං ඉදමහව ඉඳගෙන ඉන්නේ වේවා හිටගෙන ඉන්නේ වේවා විදිමින් වේවා නිදාගෙන වේවා තද බල නිින්දේ නැති හැම වෙලාවෙම සතිය පවත්වනවා නම් එයාගේ ජීවිතේ බ්‍රහ්ම ජීවිතයක් කියලා ඒකට මේ මැරලා ගිහලා බ්‍රහ්ම ලෝකේ යන්න ඕනේ නැහැ. ගත කරන හැම ඉරියව්වකම පරියංග සක්මනේදී අපි දැන් කතා කර විදිහට පරියංගේ ඉන්නකොට හුස්ම ගන්න එක හෝ තමන්ගේ ඇඳුම් හුස්මත් එක්ක උස් පාත් වෙන එක හෝ ඉඳගෙන ඉන්න එක බලන්න පුළුවන්. සක්මන් කරනකොට සාපේක්ෂව මේ වම තියන්නේ මේ දකුණ තියන්නේ මේ වම තියන්නේ මේ දකුණ තියන්නේ කියලා පතුල පොළවේ වදින එක බලන්න පුළුවන්. ඉතින් එතකොට අපි එකෙන් අදහස් කරන්නේ අපි මේ පරියංග සක්මන ඉනකොට අපේ හිත තබිය යුතු තැන අරමුණ මූල කර්මස්ථානේ දාන්න. දැන් එදිනදා වැඩවලදී මම මේ කියන්න හදන මාතෘකාවේ එදිනදා වැඩේ කොහෙද හිත තියන්නේ කියලා බැලුවොත් අර දෙකින්ම තමයි ආදර්ශය ගන්නෙ තමන්ගේ ඉරියව්වේ තමන්ගේ කයේ දත්ම දිනකොට තමන්ගේ කයට හිත තියාන දත්ම දින්න පුළුවන්ද නානකොට අතීත නාගත නෙවෙයි අනුන්ගේ දේවල් නෙවෙයි තමන්ගේ කයේ හිත තියාන නාන්න පුළුවන්ද කෑම කනකොට নাනා ආකාර විදියට කන ජීවනාසී ඇවිස්සෙන බව හැබෑව වැඩි වේලාවක් වෙනදට වැඩිය අරමුණේ සත්‍ය ධානය වැඩ කරන්න පුළුවන්ද කියලා බැලුවොත් ඒක දියුණු කරන්න මේ ගැන හදාරපු එක්කෙනෙක් පොතක ලියනවා කය තියෙන්නේ නිවන් දැකලා හිත කයයි නම් ඔබ නිවන් දැකලා කය නෙවෙයි නම් හිත තියෙන්නේ අතීත අනාගත වෙන වෙන කෙනෙක් ගැන එන ඉතින් ඒ ඒ කාලේ නිකන් නාස්තිච්ච කාලයක් විදිහට ගණන් ගන්න දෙයි කියලා. ඒ නිසා මතක තියාගන්න අපිට ලැබිලා තියෙන manussත්ත්ව ප්‍රතිලාභයේ මේ කය විශාල පෙරපිනක ආනිසංශයක් ඊට පස්සේ හම්බෙච්ච කට්ටිය තමයි මේ වට වෙලා ඉන්නේ. දැන් අපි මේ වට වෙච්ච කට්ටියගේ දේවල් ඉෂ්ට කරනවා මේ කයට ඕනේ දේව කරන්නේ. ඒ කියන්නේ කයට වෛර කරනවා. අපි ඩාර මිසක පන්සල් ගිය වෙලාවේදී හුඟක් හිටියා බෞද්ධ නොවන අය ඉතින් මම කතා දේශනේ කරන ගමන් කිව්වා භාවනා කරනකොට තේරෙයි අපි වර්තමාන මොහොතට කොච්චර වෛර කරනවද කියලා තේරෙයි කියලා. ඊනම් තිබ්බත් හිතේ ඉඳ කැමති නැහැ. අතීතයට දුවනවා අනාගතයට දුවනවා අරයා ගැන හිතනවා මෙයා ගැන හිතනවා ඒකෙල්ල ඒකට නිදහතර කර්ම දෙනවා උස්සගෙන ඇවිල්ලා කරඬුව උඩක් තිබ්බා වගේ නැත්නම් සිංහාසනේ උඩ තිබ්බත් කැමති නෑ එතකොට මේ සිංහල අම්ම කෙනෙක් කිව්වා ඒ ස්වාමීන් වහන්සේ මේ අපි තමන්ගේ කයිට වෛර කරනවා කියලා කියන්නේ කියලා මම පොඩක් කරලා බලන්න කියලා ප්‍රේම කරනවා නම් හිතට කියන්නේ මේ කයත් එක්ක හිටපන් කියලා අපිට පේන කොච්චර අමාරු මේ හිත පයින්නද. ඒකේ අමාරුකමට දෙන නැත්නම් මේ වගේ වික්ෂිප්ත වෙලා බය වෙලා බෑ කියන කෙනෙකුට දෙන සාධනීය උත්තරේ තමයි නැත්නම් ධෛර්යවත් කරන්න තියෙන දේ තමයි අපි අවුරුදු 6 වෙනකන් ඉඳලා තියෙන කයි. අවුරුදු 6න් පස්සේ මේ ස්නායු පද්ධතිය හැදිච්ච ගමන් අපි පිටපැන්නවා. ඊට පස්සේ ක්‍රීඩා දාසකයේ වර්ණ දාසකයේ නෑ මන්ද දාසකයේ ක්‍රීඩා දාසකයේ වර්ණ දාසකයේ බල දාසකයේ වශයෙන් එක එක පිස්සු කියලා කියලා කියලා යනවා. පළවෙනි අවුරුදු 6ම ඒ නිසා පොඩි එකෙක් දිහා බලන එක කාටත් මේ ආතතිය අඩු කරවන සුළු. ඒක නැති එකක් නෙවෙයි මේ කතා කරන්නේ. අපි මේ අතරමැදි හැලිලා තියෙන අපේ අහිංසකකම. අතරමැදි හැලිලා තියෙන අපේ මේ එකයි එකවරකට කරන්න කියන දේ නැතුව දැන් අපි মালටි ටාස්කින් වලට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඊට පස්සේ ටෙන්ෂන් හැදුණා කියලා, ෆ්‍රස්ට්‍රේෂන් හැදුවා කියලා, කැන්සර් එකක් කියලා, ඒඩ්ස් කියලා. ඉතින් ඊට පස්සේ හම්බ කරපු සීරම ඉවරයි. අවුරුදු 55 වෙනකම් හම්බ කරනවා. 55 වෙනකොට මහරාන්තික ලෙඩක් එනවා. අර හම්බ කරපටි ඔක්කොම දීලා නිකාං අපරාදේ මැරෙනකොට නට පොතවිලකුත් නැහැ බෙරේ පළුවකුත් නැහැ. ඒක මේ රටවල බොහෝ ප්‍රසිද්ධව දැන් පළවෙනි පටන් අරගත්තා. ඉතින් ලංකාව වගේ ඉඳලා ඇවිල්ලා බැලුවට පස්සෙත් ඇවිල්ලා අනේක හරි වටිනවා මෙහෙම රටකට. මේ කොලන් ටික බලලා යනවා. මේකත් ලෝකයක් ධාරමානිස් කියලා හිතෙනවා බලන ඉන්නකොට අම්මා මේ මේ ලෙඩ හදා ගන්න නටන්න නැටිලා මෙච්චර මේ නොමිලියම් වෙන සතිය කිසිම කෙනෙකුට වළක්වන්න බැරි සතිය කිසිම කෙනෙකුට පෙන්වන්න ඕනේ නැති සතිය මෙච්චර තියේදී මේ ලෙඩක් හදාගන්න කොච්චර නටනවාද කියලා. කොච්චර තමන්ගේ වෛර කරනවාද කියලා ශරීරෙට. කොච්චරක් තමන්ට නපුරු දේවල් කනවාද කියලා. කොච්චරක් අපිට අසත්පුරුෂය ඇසුරු කරනවාද කියලා. කොච්චරක් මහ පොළොවෙන් ඈත් වෙලා අපි පරිසරයෙන් ඈත් වෙලා ජීවත් වෙනවාද කියලා බැලුවොත් සතුට තමයි අපිට ඒක ආවව ඇතිකරන්න කිසිම වෙහසක් නැහැ. අපි කොච්චර කෙලෙසිලා තියුණත් never too late දැන් බැලුවොත් ආපහු එන්න පුළුවන්. මොකද ඒක අපිට හම්බෙලා තියෙන මේ ජන්ම දායාදයක්. කටිමත් වෙන්න පුළුවන් එක බලකන්න කාටවත් බෑ. ඒ නිසා දැනුවත්කම ඇති කරගන්න. දැනුවත්කම ඇති කරගත්තට හරියන්නේ නැහැ. උත්සාහ කරලා කරලා ක්‍රමසාවිදි හොයාගෙන අපි හරියට බයිසිකලයක් පදින්න පුරුදු වෙනවා. අපි පෙරලෙන්නේ නැතුව, වැටෙන්නේ නැතුව බැලන්ස් කරගෙන මේක යන්න හදාගත්තට පස්සේ තේරෙනවා හදාගන්න ගියාට පස්සේ ඉබේම බයිසිකලයකට පස් බයිසිකල් එකට වේගය කියන එකක් එනවා. වේගය ආවට පස්සේ බැලන්ස් එක නිකන් එනවා. අඩු වේගෙන් යන්න පටන් ගන්න වෙලාව තමයි මේක අමාරු. ඒක අපි මේ වගේ තැනකට ඇවිල්ලා මේ වගේ පිරිසක් එකතු වෙලා සීල් සමාදන් වෙලා මේ කරන්නේ පුළුවන් තරම් අර පුෂ් බයිසිකල් එකක් කාගවත් ඉලුවක් නැතුව උදව්වක් නැතුව බැලන්ස් කරන්න යන්න පුළුවන්ද කියලා හදන දේ. ඉතින් ඒක මහා ලොකු ටෙක්නිකල් සයන්ටිෆික් වැඩක් කරනවට වැඩිය නිකන් කලාවක් කරගන්නවා. නිකන් විනෝදාංශයක් කරගන්නවා. මට කොච්චර වෙලා හිල්ලෙන්නේ නැතුව එක තැනක ඉන්න පුළුවන්ද? මට කිසිම වැදගත්කමක් නැති ගමනක් එහාට මෙහාට යන්න පුළුවන්ද? මම වැදගත්කමක් ඇති දත්ම තිනකොට බත් කනකොට වෙන වැඩ දාගන්න නැතුව ඒ දේට හිත දාන්න පුළුවන්ද කියලා බැලුවොත් ඒ අපේ හැසිරීම අනික් භාවනා කරන අයගේ tempatuට හේතු වෙනවා. එහෙම නැතුව අපි වැඩ කරන ගමන් අනිත් අයත් මේකට පටලවාගෙන කතා බතා කර කර යන්න ගත්තොත් Tamangeත් හිත ඇවිසෙනවා අනුගෙත් හිත ඇවිසෙනවා. ඒක නිසා මේ උපදේශ ටික වාර්තා වෙච්චිවා තියෙනවා. මොකද මතක් කරනකොට මට පේනවා මම අවුරුදු 10කට ඉස්සෙල්ලා කියපු දේවල් නෙමෙයි දැන් කියන්නේ. මෙහෙම කතා කරන්න පටන් ගත්තොත් තවත් වෙනස් වෙයි. මොකද එන්නේ එන්නේ එන්නේ එන්නේ ගොනු වීමක් වෙනවා. නමුත් මම අදහස් කරන්නේ මම මේ පැය භාගයට වැඩි වෙලාවක් කතා කරපු ටික ඔක්කොම ඔක්කොටම 100%ක් ඕගොල්ලන්ට තේරෙයි ඔක්කොම මතක හිටී කිසිම වැරද්දක් නදු කරයි කියලා. මම ඉල්ලා හිටිනවා දවසක් විතර දෙකක් විතර ගියාම සාමාන්‍ය අපි අර පටිගත කරලා තියෙන තොරතුරු අහන්න සලසන්න ඇහින්න සලසන්න එතකොට මේක නැවත මතක් කරලා තමන්ගේ අත්දැකීම්නුත් එක්ක ඉදිරියට යන්න පුළුවන්. ඒ වගේම දැන් අර සතිපාසල වැඩපිළිවෙල නිසා අපි දැන් මේ එක එක දේවල් වලට පුංචි පුංචි වීඩියෝ පැටි හදලා තියෙනවා. කොහොමද සක්මන් කරන්නේ කොහොමද පරියන්කේ ඉන්නේ කොහොමද එදින වැඩ කරන කියලා ඉතින් අවස්ථාව ලැබුණොත් අපි ටිකක් කරමු. ඉතින් මේ ප්‍රමාණය තමයි මේ බලාපොරොත්තු වෙච්ච මේ හඳුන්වා දීම කමටහන් දීමේ කටයුතු දෙන්න නිමාවටපත් කරනවා. අහගෙන හිටපු සීල දිනාටම සතුටක් වැඩමුළුවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සීල දිනාටම තෙරුවන් සරණයි.